නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝත ප්‍රසාදය ගහන ප්‍රසාදය පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා ගහන ප්‍රසාදය අපි දන්නවා අපේ නාසය සම්බන්ධ ආයතනයට අදාළ කාරණාවක් මේ ගාන ප්‍රසාදයේ පිළිබඳව අපි මනා අවබෝධයක් ලබා ගැනීම සලායතනවල තියෙන নানা ප්‍රකාර ධර්මතාවයන් විවිධාකාර වූ අඩුපාඩු හදාගන්න විශාල ශක්තියක් ධෛර්යයක් බවට පත් වෙනවා. අපි මේ ගාහන ප්‍රසාදය පිළිබඳව සාකච්ඡා කරන්න කලින් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ජීවා ප්‍රසාදය කියන මේ ප්‍රසාදයන් තුන ගැන දැනටමත් සාකච්ඡා කරලා අමාරයි. අපි ඒ ප්‍රසාදයන් ගැන, ඒ ආයතනය ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගාන ප්‍රසාදයෙන් තමයි අපේ කයට ප්‍රාණවායුව අනුමත කරන්නේ මේ ගාන ප්‍රසාදය තුලින් විශේෂිත වූ විද්‍යාත්මක ධර්මතාවයක් පවතිනවා අපි මේ નાසය පිළිබඳ විශේෂ අවධානමක් අපි ලබන්නේ නැහැ නමුත් මේ නාසය තුල මේ ගාන ප්‍රසාදයේ තුල තිබෙන පෙර භවයේ ඉඳලා ගෙන ආපු තැම්පතුව මොකද්ද මේ ගාන ප්‍රසාදය කරන කොටගෙන ඇතිවෙනා වූ චෛතසික මොනවද මේ බඹයක් විතර උස තියෙන මේ කයට මේ ගාන ප්‍රසාදයේ පංගුකාරකම මොකද්ද කියන එක අද දින අපි සාකච්ඡා කරනවා අපි දන්නවා අපේ කයේ පෙනාලු කියලා ඉන්ද්‍රිය පද්ධතියක් පවතිනවා. මේ ඉන්ද්‍රිය පද්ධතියේ විශේෂ කාර්යභාරය තමයි මේ කොටස් 32ටම අවශ්‍ය වායෝ ධාතුව ලබා දීම. විද්‍යාත්මකව කියනවා නම් ඔක්සිජන් කියන ප්‍රාණ වායුව ලබා දීම තමයි මේ පෙනාලු කියන මේ ඉන්ද්‍රියන් තුලින් කෙරෙන කාර්යභාරය. එහෙනම් මේ පෙනාලු වලට මේ වාතය ලබා දෙන ප්‍රධාන දොරටුව තමයි මේ ගාහන කියන ආයතනය තුලින් සිදු වෙන්නේ. එහෙනම් මේ ගාහන කියන ආයතනය මේ නාසය කියන ආයතනය තුලින් මොනවද අපට වෙන විශේෂ සිදුවීම කියලා බැලුවොත් අපේ කයට ඔක්සිජන් එහෙම නැත්නම් ප්‍රාණ වායුව කොච්චර ප්‍රමාණයක් ලැබෙන්න ඕනද කියන එක තීරණය කරන්නේ මේ නාසය තුල පවතින සීය මතින්. අපි දන්නවා රූප වාහිනිය නරඹගෙන ආහාර ගත්තාම කයට ඒ ආහාර හරියට ජීර්ණය වෙන්නේ අජීර්ණ වෙන්න පුළුවන්. ඒ ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ ශරීරගත වෙන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ කියනවා. ඒ වගේම තමයි ගුවන් විදුලියෙන් යමක් ශ්‍රවණය කරගෙන අපි ආහාර පාන ගත්තාම ඒ ආහාර පානත් අරියට ජීර්ණය වෙන්නේ නැහැ. ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ කොටස් ශරීරගත වෙන්නේ නැහැ කියලා විද්‍යාව කියනවා. එහෙනම් මේ ආහාර ගන්නකොට අපේ ඇසයි කනයි අපි වහලා දාලා ඒ ආහාරය දිහා හොඳට බලලා හොඳට අනලා ස්පර්ශ කරලා ප්‍රියමනාප සිතවිල්ල ඇති කරගෙන ඒක ආහාරයට ගත්තාම ඒක හොඳට ජීර්ණය වෙලා ඒ ආහාරය තුල තිබෙනා වූ සියලුම පෝෂ්‍ය කොටස් මේ ශරීරගත වෙනවා. එහෙනම් අපි මේක කැමැත්තෙන් ප්‍රසාදයක් ඇති කරගෙන ඒ ආහාරය ප්‍රියතාවයකින් යුක්තව ගත්තාම ජීර්ණය වෙන බව අපි දැනගත්තා. එහෙනම් මේ 80ෙන් ගන්න ආහාර හැම එකක්ම අජීර්ණය වෙනවා. ඒක තුල තියෙන පෝෂ්‍ය කොටස් මොකවත් ශරීරගත වෙන්නේ අන්න මේ විද්‍යාවම තමයි මේ ගාහන කියන ප්‍රසාදය තුල පවතින විද්‍යාව. එහෙනම් ඇතුල් වෙන වාතය අරියට චිත්තානුපස්සනාවෙන් ස්පර්ශ වෙලා ඇතුල් වෙනවා නම් මේ සෑම වායුවක් වල තියෙන ප්‍රාණ වායුව නාසයේ තියෙන ප්‍රාණ පීඩණය තුලින් ප්‍රාණ තරංගය තුලින් අනුමත වෙලා ඇතුල් වෙනවා පෙනහළු ඒවා වහාම අවශෝෂණය කරගන්නවා බලන්න අපි ජීව ප්‍රසාදය ගැන කතා කළා ඒ ප්‍රසාදය සඳහන් කරපු එක කාරණාවක් අපි දැන් මතක් කරන්න කැමතියි මේ දිවට දැනෙන්නේ නැතුව එක පාරට කටට දාලා ගිල්ලාම ඒ කෑමවල තියෙන කිසිම දෙයක් හරියට අවශෝෂණය වෙන්නේ නැහැ ඒ කෑම වල තියෙන පෝෂ්‍ය කොටස් ශරීරයට අනුමත වෙන්නේ නැහැ. එහෙනම් මේක මේ ආහාරය දිවට දාලා මේ ජීවා කියන මේ ප්‍රසාදය තුලින් හොඳට හඹරලා එහෙනම් කට තුලින් උනන්නා වූ ඒ රසායනික ද්‍රව්‍ය අපි කෙල කියලා කියනවා මේවත් එක්ක හොඳට මිශ්‍ර කරලා හඹරලා පොඩි කරලා හොඳට ඒකේ රස මේ කයට දැනෙන්න ඇරලා ඒක ආමාශයට යවුවාම ඒක හොඳට ජීර්ණය වෙලා ඒක තුළින් අවශ්‍ය සියලුම බේසජ්‍ය ටික රසායනික ද්‍රව්‍ය ටික නිෂ්පාදනය කිරීම හැකියාව තියෙනවා. එහෙනම් මේක ඒ ආයතනයට අදාළ ආහාරයක් ලැබෙනකොට ඒ ආයතනය මේක ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ආයතනය මේක අනුමත වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක ශරීරගත වෙන්නේ. එහෙනම් අපේ නාසයට ඇතුල් වෙන ප්‍රාණ වායුව මේ නාසයේ ළඟ පවතින චිත්තානුපස්සනාව එහෙම නැත්නම් මේ සීය තුලින් අනුමත වෙලා ගියාම පෙනාලු වලට ලැබෙන වාතයෙන් ඒ අනුමත වෙච්ච සියලෝම දේවල් අවශෝෂණය කරනවා අපි සීනි නිකං කෑවට හරියන්නේ ඒවා අග්න්‍යාසය තුලින් යනකොට අග්න්‍යාසයේ අනුමත වෙන්න ඕනේ අනුමත වුණාම තමයි ඒක ශරීරගත වෙන්නේ ඇඹුල් කෑවට වැඩක් නැහැ. ඒක අක්මාවෙන් අනුමත වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ශරීරගත වෙන්නේ. අනිත් රස වර්ගත් ඒමමයි. එහෙනම් පැණි රස අග්නියාසයෙන් අනුමත වුණාට පස්සේ ශරීරගත වෙනවා නම් හැම ඉන්ද්‍රියන්ටම මේ න්‍යාය ධර්මයේ නේද පවතින්නේ. එහෙනම් හැම සෛලයක් තුලම මේ න්‍යාය ධර්මයමයි පවතින්නේ. එහෙනම් මේ නාසය තුලට ඇතුල් වෙන ප්‍රාණ වායුව මේ නාසයේ අනුමත වෙලා ස්පර්ශ වෙලා ඇතුල් වුණාම ඒක සම්පූර්ණයෙන්ම ශරීරගත වෙනවා. කයේ ප්‍රාණ ශක්තිය වැඩි වෙනවා. සීය අධිකව පීඨනවා. ආහාර පානවල අවශ්‍යතාවය අඩු වෙනවා. කය නිරෝගිමත් වෙනවා. දීර්ඝායුෂ ලැබෙනවා. නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න කයක් අපට ලැබෙනවා. එහෙනම් අපි දන්නවා මේ ප්‍රාණවායුව අඩු වෙනකොට අපේ කයේ ඇති වෙන දෝෂ පළවෙනි දෝෂ තමයි කය වේදනාවන්. ප්‍රාණවායු අඩු වෙනකොට ඉරි වැටෙනවා. පස්සේ දැනෙන්නේ නැතුව යනවා අන්තිමට අංශභාගය කියලා කියනවා. එහෙනම් කයක් අවලංගු වෙලා යන ස්වභාවය පවා මේ ප්‍රාණවායු අඩු වෙනකොට දන්නවා. කයේ ප්‍රාණවායු අඩු නම් මාන්සි වෙන්න බෑ. මාන්සි වෙච්ච ගමන් හතිය කියලා කියනවා. දුවන්න බෑ, වේසන්න බෑ, එහෙනම් කොයි වෙලේ බැලුවත් ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. එයාට අපි කියනවා කම්මැලි කියලා. එහෙනම් මේ කම්මැලි කමට ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ නිර්වචනය කරන තීන මිද්දය කියලා. එහෙනම් නිදිබර ගතිය, කම්මැලි ගතිය, විවේක සුවයට කැමැති ගතිය කියලා කියන්නේ තීන මිද්දය. එහෙනම් මේ තීන මිද්දයට හේතුව තමයි කයේ ප්‍රාණවත් භාවය නැහැ. අපි කියනවා අප්‍රාණික මිනිස්සෙක්. එහෙම නැත්නම් අප්‍රාණික දරුවේ කොයි වෙලෙත් මැලි වෙලා ඉන්නේ පරවෙච්ච මලක් වාගේ කියලා. එහෙනම් මේ කයේ ප්‍රාණවත් ගතිය නැති වෙනකොට අප්‍රාණික ගතිය ඇති වෙනවා මේ අප්‍රාණික ගතියට මූලික හේතුව මේ අවශෝෂණය කරන ප්‍රාණ වායුවේ ධාරිතාව අඩු නම් මේක වායුවේ ප්‍රශ්නයක් නෙමෙයි කයේ ප්‍රශ්නයක් නෙමෙයි පෙනාලු වල ප්‍රශ්නයක් නෙමෙයි. නාසයෙන් ඇතුල් වෙච්ච වායු ධාරිතාවේ ප්‍රශ්නයකුත් නෙමෙයි. අවශ්‍ය තරම් තම උස්ම හරන් තියෙන්නේ. හැබැයි ඒක අනුමත වෙලා නැහැ. ලේවල චෙක් කරලා බැලුවාම පරීක්ෂණ වාර්තාවේ තියෙනවා සීනි 400ක් තියෙනවා කියලා. හරි සන්තෝසයි. වැඩිපුර සීනි තියෙනවා කයි. නමුත් කියනවා මේ ශරීරයේ සීනි අපට අජීර්ණ වෙච්ච ඒවා මේවා අහිත කරයි මේවා අහින් කරන්න ඕනේ කියනවා. වෙනවල්කට තම්බලා බොනවා. ඒ විතරක් නෙමෙයි ඒකට නානත්වකාර බේත් දීලා ඒක අයින් කරනවා, පාලනය කරනවා. ඉන්සුලින් දීලා ඒවා අපේ යටතට ගන්නවා. එහෙම නැත්නම් කොඹකොළ කොටලා බොනවා. තිත්ත කාට තම්බලා බොනවා. මේ ඔක්කොම මොනවද කරන්නේ මේ ලේවල තියෙන සීනි අයින් කරන්න ඇත්තටම සීනි වල ප්‍රශ්නයක් තියනවද නැහැ කන කෑම හොඳට විකලා තිස් දෙවතාවක් විකලා කෑවනම් ඒක දිවෙන් අනුමත වෙනවා. ශරීරයෙන් අනුමත වෙනවා. ආමාශයට ගිය ගමන්ම ඒක අනුමත වෙච්ච සීනි බවට පරිවර්තනය වෙලා ලේත් එක්ක අවශෝෂණය වෙනවා. මේ අනුමත වෙච්ච සීනි අග්න්‍යාසය තුලට යනකොට අග්න්‍යාසයෙන් ඉන්සුලින් ලබා දීලා මේගොල්ලෝ ජීර්ණය වෙලා අනුමත වෙලා වෙච්ච ආපු කට්ටියක් මේගොල්ලෝ කයේ තැම්පත් වෙන්න ඕනේ කිව්වම ග්ලයිකෝජන් කියන සංඝටකයට මේක පරිවර්තනය වෙලා කයේ තැම්පත් වෙනවා. දැන් සීනි ප්‍රශ්නයක් නැහැ. එයා නිරෝගිමත් පුද්ගලයෙක්. එයාගේ කිසිම දේවැඩියා රෝගී ලක්ෂණයක් අයේ පේන්න ලැබෙන්නේ එහෙනම් මේ අනුමත වෙන්නේ නැත්නම් කරදර වලට ප්‍රශ්න වලට ලෙඩ රෝග වලට මුහුණ දෙන බව අපි දැනගත්තා. එහෙනම් මේ ගහන ප්‍රසාදය තුලින් මේ වාතය අනුමත වෙච්චේ නැත්නම් අන්න අර ප්‍රාණ වාතයේ අණුවලට ඒ ඔක්සිජන් අණු වලට මේගොල්ලන්ගෙන් අනුමත සාතිකය ලැබෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ පෙනාලු වලට ගියාට අනුමත වෙච්ච ටික විතරක් අතුල් වෙනවා අනිත් ටික බ්‍රයිස්ත්‍රාවය වෙලා නැවත පිටත් වෙනවා සැකයක් තිබුණොත් මේ ආශ්වාස කරපු වාතය නැවත ප්‍රාශ්වාස කරලා ඒක පරීක්ෂණ කරලා බලන්න ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් විතරද තියෙන්නේ අපද්‍රව්‍ය විතරද තියෙන්නේ කියලා බැලුවාම නෑ ඒකේ ඔක්සිජනුත් තියෙනවා එහෙනම් මේ ඔක්සිජන් කොහමද ඇතුලෙන් එළියට ආවේ? එහෙනම් මේක අනුමත වෙලා නැහැ. අර අනුමත නොවෙච්ච සියලුම සීනි අග්නියාසයෙන් අනුමත නොවි නැවත ලේවලට ඇවිල්ලා මිශ්‍ර වෙනවා වාගේ. කොච්චර අනුමත නොවෙච්ච ආහාර පාන ආමාශයට දැක්මාම ඒක නැවත පිටිපස්ස දොරෙන් ඒක බහිස්රාවේ වෙලා අසුචි වෙලා පිටත් වෙනවා කයට මේක අනුමත නොවෙනවා වාගේ. වතුර බොනකොට දිව පුරාම තැවරිලා දිව හොඳට සීතල වෙලා යන්න බොන්නේ එක පාට උගුරට අලා ගන්නවා වතුර අනුමත වෙන්නේ ඒක මූත්‍රා වශයෙන් ඒක කයෙන් පිටත් වෙලා යනවා දහඩිය වශයෙන් පිටත් වෙලා යනවා අනුමත වෙන්නේ එහෙනම් මේ ගහන ප්‍රසාදය කියලා කියන එක මේ කයේ ප්‍රාණයත් එක්ක සම්බන්ධ ආයතනයක් මේ ආයුෂත් එක්ක සම්බන්ධ ආයතනයක් අපේ කයේ තියෙන වේදනාව ලෙඩ රෝගවල මූලිකම බේසජ්‍යය ප්‍රාණ බේසජ්‍යය එනම් ප්‍රාණ ධාතුව තීරණය වෙන්නේ මේ ගහන කියන මේ ප්‍රසාදය මත මෙයාගේ ක්‍රියාකාරීත්වය මත එනම් නාසය මත සිත තබා භාවනා කිරීම තුළින් අපට පුළුවන්කම තියෙනවා මේ නාසය තුළින් අපට අවශ්‍ය සියලුම ප්‍රාණ වායු ටික අනුමත කරන්න මේක පරීක්ෂණ කරන්න අපට පරීක්ෂණ නලයක් තියෙනවා මොකද්ද කියලා බැලුවාම හොඳට මාන්සි වෙන්න අයියන් අයියන් උස්ම ගන්න බව දැනගන්න උස්ම වල ප්‍රවේගය වැඩි වෙච්ච බව දැනගත්ත ගමන් පංචේන්ද්‍රිය භාවනාවට සමවැදිලා මේ ගාහන ප්‍රසාදයේ මත මේ නාසයේ මත සිත තියලා විනාඩි දෙකක් ඉඳලා බලන්න අර උස්ම වල වේගය අතුරුදාන් වෙලා කය සම්පූර්ණයෙන් නිවිලා යනවා මොකද්ද වෙලා තියෙන්නේ මාන්සි වෙනකොට 80 මාන්සි වුණා කටෙනුත් හුස්ම ගත්තා, නාසයෙනුත් හුස්ම ගත්තා. මේ නාසයට සිත තබලා සීය පීටවුවා. ඇතුල් වෙන සෑම වායු ධාතුවක්ම චිත්තානුපස්සනාවෙන් සීයෙන් අනුමත වෙලා ඇතුල් වුණා. අධික ප්‍රමාණයක් වායුව ශරීරගත වුණා ප්‍රාණවායුව වශයෙන් අන්න අර අවසිතාවේ පරිපූර්ණ වුණා මාංශය අතුරුදාන් වුණා. එහෙනම් අපගේ ජීවිතවල අපේ ආයතනවල වටිනාකම අපි දැනගන්න ඕනේ. අපේ ආයතනය කොච්චර මේ බබයක් විතර උස තියෙන කයත් එක්ක දායකත්වයේ දරනවද කියලා අපි දැනගන්න ඕනේ. ගමක් ගත්තාම ඒ ගමේ පැවැත්ම තීරණය වෙන්නේ දායකයෝ මත. ඒ දායකයෝ හොඳ නම් වැව් ටික හොඳට පිරිසිදුවට තියෙනවා. ඒවා හැම මාසයකම සෝදා පවිත්‍ර කරනවා. ඒකේ රොඩු අයින් කරනවා. වෑකන්ද හරි ශක්තිමත්. ඇයි ඒවා අඩුපාඩු ඔක්කොම පුරවනවා. පාරවල් ලස්සනට තියෙනවා අඩුපාඩු පස් කපලා පුරවලා තලනවා. අනවශ්‍ය ප්‍රශ්න මොකවත් නැහැ. බොහොම පිරිසිදුයි අලංකාරයි. එහෙනම් ගමක පැවැත්ම ඒ ගමේ වාසය කරන ඒ ජීවින්ගෙන් තමයි තීරණය වෙන්නේ. ඒ පුරවැසියන්ගෙන් තමයි තීරණය වෙන්නේ ගම ලස්සන වෙනවද අපිරිසිදු වෙනවද දියුණු වෙනවද විනාශ වෙනවද කියන එක. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ පැවැත්ම තීරණය වෙන්නේ මේ ආයතන අයතුලින්. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ශරීර සෞඛ්‍ය තීරණය වෙන්නේ මේ ආයතන අයතුලින්. එහෙනම් අපේ ලෝභ දේශ මොහ රාග මේවා ප්‍රතිසත මේවා නිසා ඇතිවෙනා වූ දුක මේක තීරණය වෙන්නේ මේ ආයතන අයතුලින්. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ගාන ප්‍රසාදය කියලා කියන්නේ අපේ කයේ තියෙන විශේෂ උත්තරීතර ආයතනයක්. තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානය තුලින් දේශනා කරනවා මේ ආනාපාන සතිය පිළිබඳව. එහෙනම් මේ නාසය මුල් කරගෙන මේ නාසය කරන කොටගෙන උන්වහන්සේ භාවනාවක් දේශනා කරනවා. ඒ භාවනාව වැඩි දියුණු කරගෙන යනකොට ඒ ධානය විදර්ශනාවට අරවාගෙන මේ ආනාපාන සති භාවනාව තුලින් රාත්පලයටපත් වෙන්න පුළුවන් සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ලස්සනට සූත්‍ර පිටකයේ දේශනා කරනවා. එහෙනම් මේ ප්‍රාණ වායුව මේ නාසයට ඇතුල් වෙන ප්‍රාණ වායුව මේ කයේ ඕනම තැනකට ගින් අපිට තැම්පත් කරන්න පුළුවන්. මේකට ප්‍රාණායාම කියලා කියනවා. මේක තපස්වරු, යෝගිවරු, මුනිවරු, ඍෂිවරු හොයාගත්ත ක්‍රමයක්. ඒගොල්ලෝ විතරක් මේක පාවිච්චි කරලා විවේකයෙන් නිරෝගිමත් භාවයෙන් දීර්ඝායුෂ වෙලා ඉන්නවා. එහෙනම් මේකේ අභිරහස මොකද්ද? කයේ යම් කිසි තැනක ප්‍රාණ අවහිරයක් තියෙනවා නම් ප්‍රාණයේ ඌනතාවයක් තියෙනවා නම් එතන ප්‍රාණයේ ගැටුමක් තියෙනවා නම් ප්‍රාණය පිළිබඳ යම්කිසි අවහිරතාවයක් පවතිනවා නම් අන්න අපට පුළුවන් මේ ආස්වාස ප්‍රාස්වාසය තුළින් අපේ ඒ වේදනාව තියෙන තැනට ආස්වාස ප්‍රාස්වාසය යවලා ප්‍රාණ වායුවේ ධාරිතාව වැඩි කරලා දින 7ක් ඇතුළත ඕනෑම ප්‍රාණ ප්‍රශ්නයක් විසඳා ගන්න. එහෙනම් කයේ ප්‍රාණ වායුව වැඩි වෙනකොට සනීප වෙන ප්‍රශ්න මොනවද කියලා බැලුවාම ඇස් හොඳට පේන්න පටන් ගන්නවා. කන් හොඳට ඇහෙන්න පටන් ගන්නවා දිවේ ලුණු හැඹුල් රස දැනෙන්න පටන් ගන්නවා ප්‍රාණ වායුව අඩු නම් දිව නිරෝගිමත් වෙන්නේ නැහැ ප්‍රාණය අඩු නම් දිවේ ලුණු හැඹුල් මොකවත් දැනෙන්නේ නැහැ. ප්‍රාණය අඩු නම් ශබ්ද ඇහෙන්නේ නැහැ. ප්‍රාණය අඩු නම් ඇස් පේන්නේ නැහැ. ප්‍රාණය අඩු නම් මුළු සර්වාංගයේම වේදනා. ප්‍රාණය අඩු නම් මේ හැම ලේ ධාතුවක් තුලින්ම ආයස අඩුයි. එහෙනම් මේ ලේ ධාතුව ගත්තාම රතිරුදුරාණෝක ආයස දින 120යි කියලා වෛද්‍ය විද්‍යාව කියනවා. සෑම සෛලයකම ආවිසයක් තියෙන අපි සෛල ගැන කතා කරන්න මේ කායානුපස්සනාව පිළිබඳ අපි කතා කරනකොට මේ සෛලය ගැන කතා කරනවා ඇයි ඇසේ සෛල වල ආවිස කනේ සෛල වලට වඩා වෙනස් අදවතේ සෛල වල ආවිසට වඩා අග්නියාසේ සෛල වල ආවිස වෙනස් රති රුධිරාණ සුදි රුධිරාණ දෙකම රුධිරේ වුණාට ඇයි රති රුධිරාණට වඩා සුදි රුධිරාණ වල ආයස අඩු වෙලා දින 14ට පැමිණියේ එහෙනම් මේ ආයස වලට හේතුව මේ දෙතිස්මා තලයේ මේ සෛල නිර්මාණය වෙලා තියෙනවා. මේ සෛල වල තියෙන න්‍යාස්තිය මොනග්‍රායාගේ තරංගයේද වැඩිපුර තියෙන්නේ. ඒ තරංගයට අනුව ඒ සෛලයේ ආයස තීරණය වෙනවා. එහෙනම් මේ ග්‍රාලෝක මණ්ඩවල තියෙන සියලුම ඒ ග්‍රහයන්ගේ ආයුෂ වලට අනුව මේ කොටස් 32 ආයුෂ තීරණය වෙලා තියෙනවා. එහෙනම් ඒකට අනුව තමයි අපේ ආයුෂය අපේ පැවැත්ම අපේ චරිතය තීරණය වෙලා තියෙන්නේ මේක වෙනම කායානුපස්සනාවේ මේ සෛල ගැන දෙතිස්මා තලයේ නිර්මාණය වන සෛල කොටස් 32ක් ගැන අපි කතා කරනවා. ඒකට අදාළ ඉන්ද්‍රියයන් ගැන අපි පසුව කතා කරනවා. එහෙනම් මේ සෑම සෛලයකටම ප්‍රාණවායුව දීලා මේ කොටස් 32ම නිරෝගිමත් කරලා මේ ඉසකෙස් වල ඉඳලා යටිපතුල දක්වාම ඇතිවෙනා වූ සෑම රෝගයකටම ප්‍රාණවාතයේ අඩුවක් වැඩිවීමක් ඝටනයක් බාධකයක් තිබුණා නම් ඒවා નિරවුල් කරලා ප්‍රාණ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මේ ගහාන ප්‍රසාදය තුල භාවනා කරලා මේකේ ක්‍රියාකාරීත්වය මනාකොට කෙරුවා එනම් මේ ගාන ප්‍රසාදයේ සිත තබලා මේ නාසය මෙනෙහි කිරීමේ මේ පංචේන්ද්‍රි භාවනාව තුළින් මොකද්ද වෙන්නේ කියලා අපි බැලුවාම අපට පෑදිලිවම තේරෙනවා මේ නාසය මත සිත තියලා භාවනා කරනකොට මුළු කයේම තියෙන ප්‍රාණවායුව නාසයට ඇවිල්ලා යම්කිසි පීඩනයක් සුලියක් වාගේ කැරකෙන්න තේරෙනවා. ඒකට අපි ඉංග්‍රීසි වචනයක් කියන ভাইබ්‍රේෂන් එකක් දැනෙනවායි කියලා. එහෙනම් මේ කම්පණය දැනෙනවායි කියලා කියන්නේ සර්වාංගෙම තියෙන ප්‍රාණ අණු ටික මේ නාසය මත ස්ථාපිත වෙලා මේ නාසයේ සෛලවල ප්‍රාණ අණුව වැඩි වෙනවා. අපි දන්නවා උලන් එන විදුලි පංකාව පාට තිබ්බාම සෑහෙන උලන් එනවා. අතට දැම්මාම උලන් අඩු වෙනවා. එකට දැම්මාම උඩ බැලුවොත් තමයි දන්නේ කැරකෙන බව නැත්තම් උලන් එන්නේ එහෙනම් කැරකෙන වේගයට අනුව උලන් වැඩි වෙනවා නම් මේ සෛලවල භ්‍රමණ වේගය වැඩි නම් මේ නියස්තියේ පීඩනය වැඩි මේකෙන් එළියට එන වායුව වැඩි නේද එහෙනම් මේ සෛලවල පීඩනය වැඩි වෙන තරමට මෙයාගෙන් එළියට විසිරෙන තරංගය වැඩි. එහෙනම් ඒ තරංගය තමයි ප්‍රාණය කියලා කියන්නේ. එහෙනම් මේ කයෙන් වැඩිපුර ප්‍රාණ තරංග එළියට ගියාම අඩු ආයස් වලින් අපට මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපේ මුළු ਸਰවාංගයේම තියෙන ප්‍රාණ අණු ටික අරගෙන ගිහිල්ලා මේ නාසයේ තියෙන සෛලවල න්‍යාස්ටිය ප්‍රාණ අණුව වැඩිපුර ගබඩා කරලා පීඩණය දුන්නාම අර සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එනම් වැඩිපුර එළියට විසිරෙන්නේ ප්‍රාණ තරංගය ආස්වාස කරන හැම වායු තරංගයකම අර වායු තරංගය වැඩිලා ප්‍රාණ අණුව මේ ලෝකයේ තියෙන සියලුම අණු වලට වඩා සියුම් අණුව ඒ පරමාණු වලට වඩා සියුම්. ඒ නිසා මේ ඔක්සිජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි, පොට්‍රෝන 8යි, නියුට්‍රෝන 8යි. එහෙනම් ඒ වගේ ලොකු අණුවකට මේ ප්‍රාණ අණුව වැදුනාම න්‍යෂ්ටිගත වෙනවා. ඉලෙක්ට්‍රෝන එකේ න්‍යෂ්ටියටත්, ප්‍රෝටෝන එකේ න්‍යෂ්ටියටත්, නියුක්ලිය වල තියෙන නියුට්‍රෝන වල න්‍යෂ්ටියටත් අනුගත වෙලා මේ හැම එකක්ම අර ඉන්සුලින් ලැබිච්ච අනුමත වෙච්ච ඒවා වාගේ මේ නාසයට ඇතුල් වෙනකොටම ප්‍රාණවායු තරංග හැම එකක්ම අනුමත වෙලා ඇතුල් වෙනවා. එහෙනම් අනුමත වෙලා ඇතුල් වෙන සෑම ප්‍රාණ අණුවක්ම පෙනාලු වලින් අවශෝෂණය කරලා අනුමත වෙලා අවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම ටික ලේවලට මුදා හරිනවා. අදවතේ ස්පන්දන වේගයෙන් මුළු ਸਰවාංගය පුරා මේ ගමන ලේවල ගමනාගමණයෙන් මේ ප්‍රාණවාතය අරගෙන ගිහිල්ලා හැම සෛලයකටම අවශ්‍ය තරම් ප්‍රාණවායු දුන්නාම අලුවන් ටික අතුරුදාන් වෙනවා කුෂ්ඨ ටික අතුරුදාන් වෙනවා විසප්පු සනීප වෙනවා දද සනීප වෙනවා ඇස්පෙනීම හොඳට තියෙනවා ලේ මුල් දිය වෙන එක නවතිනවා කන් වඳට ඇහෙනවා අන්දි කැක්කෝන් දනිස් කැක්කෝන් කොන් දෙකැක්කෝන් ඒ කයේ තියෙන নানা ප්‍රකාර වේදනාවෝ අපේ අවසරයක් නොමැතිව අතුරුදාන් වෙලා පලා යනවා එහෙනම් බලන්න මේ ගහාන ප්‍රසාදය කියලා කියන එක මොනතරම් උත්තරීතර ආයතනයක්ද? එහෙනම් මේ ගාන ප්‍රසාදය කියලා කියන්නේ මොකද්ද? එයාගේ තැම්පතුව. එහෙනම් මේ චිත්තානුපස්සනා වඩලා වඩලා මේ නායේ තියෙන යතුලාන්තයෙන් ගත්තාම අපි මේ ගන්ධය ස්පර්ශ කරලා ඇලිච්ච ප්‍රමාණයන් ගැටිච්ච ප්‍රමාණයන් වලට අනුව මේකේ යම්කිසි කර්මයක් ඇදලා තියෙනවා. මේ චක්ක ප්‍රසාදය දිව්වා ප්‍රසාදය සෝත ප්‍රසාදය මේ කියන හැම ප්‍රසාදයක්ම ඒ ඒ ආයතන වල ලෝභ දේශ මොහ වලින් ඇතිවෙච්ච කර්ම වල එකතුවක් දැකපු දේවල් ලෝභ දේශ මොහෙන් දැකුවා දැක්කාම ඒවා එකතු වෙනවා ඒකට කියන චක්කු ප්‍රසාදය කියලා ඇයින දේවල් වලින් ගොඩාක් රාගික දේවල් ඇවුනනම් ලෝභ දේවල් ඇවුනනම් ද්වේෂ දේවල් ඇවුනනම් ඒ ඇයිච්ච දේවල් එකතු වෙලා කර්මයක් වශයෙන් ගොඩනගෙනවා ඒ එකට කියනවා අපි සෝත ප්‍රසාදය කියලා. ගොඩාක් රසවත් දේවල් පිනෙව්වා නම්, කැත කතා කිව්වා නම්, ද්වේෂ කතා කිව්වා නම්, මුසාවාදා, පරසාවාචා, පිසුනා වාචා, සම්පපලාපා කිව්වා නම්, ඒවා ඔක්කොම එකතු වෙලා ඇදෙන ඒ ධාතුවට අපි කියනවා ජීවා ප්‍රසාදය කියලා. එහෙනම් මේ ගන්ධය තුලින් අපි අපිරිසිදු දේවල් ගන්ධය කරනකොට තරහා ගන්නවා. සුවඳ දේවල් වලට හරි කැමතියි. අපි ඒවට ඇලෙනවා. මේ ඇලීමේ ගැටීමේ මේ ගන්ධ ස්පර්ශය තුලින් ඇති කරගත්තා වූ ලෝභ දේශ මෝහ රාග නිසා අන්න බලන්න ගාහන ප්‍රසාදය නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ ගාහන ප්‍රසාදයට මේ වායුව ගිහින් වදිනකොට කම්පනයක් ඇති වෙලා පරණ මතකයන් අවදි වෙනවා. එහෙනම් මේ නාසය මත සිත තබලා මේ ගාන ප්‍රසාදයට සිය පීඨවල අපි මේ භාවනා කරනකොට මේ ප්‍රසාදයට අලුත් tempatuක් යනවා මොකද්ද දන්නේ හැමදාම මේ ගන්ධය විතර ස්පර්ශ උනේ දැන් චිත්තානුපස්සනාවක් ස්පර්ශ වෙනවා 100ක් ස්පර්ශ වෙනවායි කියලා මේ ධර්මතාවයේ මධ්‍යම ප්‍රතිපදාවේ ධර්මතාවයේ මේක ගබඩා වෙන්න පටන් ගන්නවා අන්න ගාහන ප්‍රසාදය මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රසාදයක් වශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා පරිණිරවාණය බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. වෙනස් වෙනවා. ප්‍රතිසංස්කරණය වෙනවා. නැවත පුනර්ජීවනයක් ලබනවා. එහෙනම් මේ විදිහට මේ ගාන ප්‍රසාදයේ නැවත ප්‍රතිසංස්කරණය වුණාට පස්සේ මේ ලෝකේ ගඳ ස්පර්ශණය කරනකොට එයා ගැටෙන්න යන්නේ ඇයි? සීය වැඩිපුර තියෙන නිසා ඒ මධ්‍යම ප්‍රතිපදාව එයාට වඩන්න පුළුවන්. මේ ගඳට වඩා මගේ කයේ ගඳ තියනවායි කියලා එයා තේරුම් ගන්නවා. එයා ඒක ලෝකෝත්තර ධර්මයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ගඳට හැලෙන්න යන්නේ ලස්සනට හොඳ ලස්සන සුවඳක් දැනෙනවා යාට. අරිප්‍රිය මනාපයි. හිතට සන්තෝෂය පිනයිලා යනවා. එයා ඒකට ඇලෙන්නේ නැහැ. එයා දන්නවා මේක නිසා මට ලෝභය ඇති වෙනවා. ඇයි? මේ ගාහන ප්‍රසාදය තුල අධික කාලයක් සීයෙන් හිටපු නිසා අර ප්‍රසාදය තුල චිත්තානුපස්සනාව වැඩි නිසා අරක තුල තියෙන ඇලීමේ ස්වභාවය වහාම වැටහිලා එයා ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙනවා. එහෙනම් බලන්න මේ ගහන ප්‍රසාදය තුල චිත්තානුපස්සනාව වඩන සෑම මොහොතක් තුලම අපේ ප්‍රසාදය ලෝකෝත්තර වෙලා ඒක තුල පවතින ධර්මතාවය දියුණු වෙලා අපි දන්නේම නැතුව එතන මුරකාරයෙක් ඉන්නවා. එයා තමයි සීය කියන මුරකාරයා. ඇතුල් වෙනකොටම වාතය අනුමත කරලා ඇතුල් කරනවා. ඒ වාතය තුල ගන්ධය සුවඳය පැමුණාම එයා ඒක තුලින් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බේරිලා ඉන්නත් දන්නවා. මෙයා මේ ගමට හරියන්නේ නැහැ. මෙයා මේ රටට හරියන්නේ එයාට රටට ඇතුල් වෙන්න දෙන්න. එතනින් මෙයා වළක්වනවා. ලෝභ දේශ මොහ රාග මොකවත් මේ ගාන ප්‍රසාදය තුලින් ඇතුල් වෙන්න දෙන්න එයා වළක්කලා මේ ආයතනය බේර ගන්නවා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ගාන ප්‍රසාදය අපට ලැබිච්ච උත්තරීතර දායාදයක්. මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්නට මේ මිනිසත් භවයේ තියෙන උත්තරීතර කමඨාණක්. එහෙනම් ආයතන ආයතුලි ලෝභ දේශමෝ හැදෙනවා, හැලින් ගැටීම් ඇති වෙනවා. අපි নানা ප්‍රකාර විදිහට කෙලෙස් ධර්මයන් හදනවායි කියලා කිව්වට මේවා හැදෙන්නේ කොහමද? මේවා කැළඹෙන්නේ කොහමද? මේ ආයතන තුලින් මේවා හටගන්නේ කොහමද කියලා දැනගත්තා. ඒ කියන්නේ ආයතන වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයතන වල අභ්‍යන්තරයේ තියෙන ප්‍රසාදය කියලා කර පෙර බවල එකතු කරපු කර්මෙන් ඇදිච්ච එකක්. ඒ ප්‍රසාදයේ තියෙන තැම්පතුවේ දෝෂය තමයි මේ ලෝභ දේශ මොහ රාග වලට මුල. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ ප්‍රසාදයන් වල තියෙන සීය වැඩි කරන්න පුළුවන්. මේ ලෝභ දේශ මොහ අලෝභ අද්වේෂ අමෝහ විරාග බවට පත් කරන්න පුළුවන්. එහෙනම් ලෝභ දේශ මොහ නැති කරුවා නම් එයා මේ ලෝකේ ආර්ය කුලේ ඉපදෙනවා. අරියත් භාවයටපත් වෙන්න පුළුවන්. සිල් කැඩෙන්නේ සීලේ සමාධි වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රඥාවට සමවදිනවා. දුක කවදාවත් එයාට මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. එහෙනම් නිදුකානන් කෙනෙක් බවට එයාපත් වෙනවා. දුක නිවාගත්ත දුකෙන් එතර වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් බලන්න මේ පංචේන්ද්‍රිය භාවනාව අපට ලැබිච්ච නිර්වාණ පණිවිඩයක්. අපේ දුක නිවා ගන්න ලැබිච්ච උත්තරීතර කමඨාණන්. එහෙනම් මේ ගාහන ප්‍රසාදය කියන මේ ආයතනය පිළිබඳවත් ඒ ආයතනයේ චර්යාව පිළිබඳවත් ඒක තුළ පවතින විද්‍යාවත් අපි අද සාකච්ඡා කළා. ඒ ආයතනය තුල පවතින සෑම ධර්මතාවයක්ම එකින් එකට අපි සාකච්ඡා කළා. එහෙනම් අපේ සිත්වල මේක තැම්පත් කරගනිමු. සෑම මොහොතක් තුළම මේ ගහන ප්‍රසාදය ගැන අපි මේ ශ්‍රවණය කරපු ධර්මයෙන් නැවත නැවත සීකරමු. නිතරම අපේ නාසයේ මත මේ ගහන ප්‍රසාදය මත අපි චිත්තානුපස්සනා වඩමු. සීය වඩලා මේ සෑම සෛලයක් තුළම ප්‍රාණ වායුව වැඩිපුර ගබඩා කරමු. ඒ සෛල භ්‍රමණය වෙන නිසා එළියට එන තරංගවල ප්‍රාණ ධාතුව වැඩි නිසා ඇතුල් වෙන සෑම ආශ්වාසයක්ම අනුමත වෙලා ඇතුල් වෙනවා. පෙනාලු වලින් ඒවා අවශෝෂණය වෙනවා. කායානුපස්සනාව නිරෝගිමත් ශරීර සෞඛ්‍ය පන්න කයක් බවට පත් වෙනවා. අන්න බලන්න දුක නැති වුණා. ලෙඩ රෝග සනීප වුණා. නිරෝගිමත් කයක් හම්බුණා. සුවසේ වාඩි වෙලා කමටහන් වඩන්න පුළුවන්. ආර්ය කුලයේ කමඨං වඩන්න තියෙන අපහසුකම් සියලුම දේවල් අතුරුදාන් වුණා. එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය මේ ගාහන ප්‍රසාදය තුලින් අපි අවබෝධ කරගත්තා වූ විද්‍යාව නැවත නැවත සීවේවා අපේ මතකේ සදා කාලෙටම රැඳේවා නැවත නැවත මේක වඩන්න කැමැත්ත ඇති වේවා ලෝභ දේශ මොහ නැති කරගෙන මේ ගාහන ප්‍රසාදය තුලින් උපරිම ඵල නෙලාගෙන ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර විමුක්තිය පිණිස මේ ධර්ම දේශනාව කමඨාන නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න